ප්‍රසාද් පුතා ස්වාමීන් වහන්සේ අවසරයි. ඔව්. YouTube chat එකේ ස්වාමීන් වහන්සේ ප්‍රශ්නිකුත් Zoom එකෙන් ප්‍රශ්න දෙක තුනකුත් තියෙනවා ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේට පළමුවෙන්ම YouTube නාලිකාවේ අහලා තියෙන ප්‍රශ්න ඉදිරිපත් කරන්නම්. නිවන් අවබෝධ කර ගැනීමට සුදුසු වටපිටාව සහ සුදුසු පරිවාර පිරිස සහිතව ඉපදීම සඳහා කළ යුතු විශේෂ පින්කම් තියෙනවාද නැතිනම් ඕනෑම පින්කමක් කර එවැනි ප්‍රාර්ථනාවක් කිරීම ප්‍රමාණවත්ද? ඕනෑම පින්කමක් කරලත් ප්‍රාර්ථනාවක් හැටියට ඒ ප්‍රාර්ථනාව ඇබ්බැහි කර ගැනීම සුදුසුයි. හැබැයි යමක් සාධනය වෙන්නට ඊට උචිත සාධක ගොඩනගන්නට ඕන. දැන් සසර ගමනේ නිර්වාණගාමිනී මඟ හෙළි වෙන්නට සහ ඊට අවශ්‍ය කල්යාණ මිත්‍රයන් සත්පුරුෂයන් ලැබෙන්නට නම් අපි මේ ජීවිතේ ඒ විදිහට නිවන් දකින්න උත්සාහ කරන අයට අපි සහාය වෙන්නට ඕන. සහාය වෙලා අපි මේ බඳු කල්යාණ මිත්‍රත්වයකින් ඒ අයට සහයෝගය ලබා දෙන්නට උන අපට පුළුවන් හැටියට. අපට ඒ සහයෝගය කල්යාණ මිත්‍රත්වයෙන් ලබා දෙන්න බැරි නම් ඒ අයට කල්යාණ මිත්‍ර සහයෝගය ලැබෙන තැනට යොමු කරන්නට ඕන. දැන් අපි හිතමු තමන්ගේ දරුවෝ වෙන්නට පුළුවන් අම්මා තාත්තා කිව්වට එතනට යොමු වෙන්නේ නැහැ. හැබැයි ඊට සුදුසු භික්ෂුවක් ඉන්නවා කියලා අපිට දැනුණොත් ඒ භික්ෂුන් වහන්සේ සමග සම්බන්ධ කරන්නට ඕන ඒ කල්යාණ මිත්‍ර සහයෝගය ලැබෙන්න. තමන්ගේ මව පියා දරුවා කිව්වට ඒව අහන්න නැත්නම් අර අහන විදිහේ දේශකයෙකුට කල්යාණ මිත්‍රයෙකුට යොමු කරන්නට යොමු කරලා ඒ ඒ සහයෝගය ලැබෙන්න ඉඩ සලස්වන්නට අන්න ඒ විදිහට අන් අයට ධර්මය අවශ්‍ය වෙලාවට දහම ලැබෙන්න ප්‍රතිපදාවට යොමු කරන්න ඕන තැනදී ප්‍රතිපදාවට යොමු කරන්න ඒ සඳහා අවශ්‍ය කල්යාණ මිත්‍ර සහයෝගයේ මඟ පෙන්වීම ලබා දෙන්න. Tamanට ඒක කරන්න පුළුවන් නම් Taman කරන්න ඕන. එහෙම නැත්නම් පුළුවන් කෙනෙක් ලවා හරහා හෝ කරවන්නට ඕන. ඒ බඳු පින්කම් තමයි අර Tamanගේ පැතුමට ඍජුව ඉලක්ක වෙන්නේ. ඒ නිසා ඉඩ සැලසෙන විදිහට ඉඩ ලැබෙන විදිහට ඒ බඳු පින්කම් කරන්න ඕන. හැබැයි අර ඇබ්බැහියක් හැටියට තමන්ගේ මනසේ ඒක නැවත නැවත රැඳී තියෙන්නට දිනපතා තෙරුවන් වන්දනා කරලා හෝ අර ප්‍රාර්ථනාව කරගෙන යාම සුදුසුයි.